බුදුරන් වහන්සේ දේශනා කළ දේශනා තුළ ප්‍රායෝගික මාර්ගය ප්‍රතිපදාත්මකව සිද්ධ වෙන්නට කල්යාණ මිත්‍රයාට යොමු වීම තුල පාදක වෙලා සිදුවිය යුතු කාරණා ගොඩාක් තියෙනවා. කල්යාණ මිත්‍රයාට යොමු වීම තුලින් තමයි ඒ අනිකුත් සියලුම කාරණා ඉෂ්ට වෙන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි කලින් කතා කරා කේසී සූත්‍රයේදී කල්යාණ මිත්‍රය අහිමි වෙන විදිය ඒ විදිහට සිදු වෙන්නේ නැතුව අපි අවංකව තමන්ගේ කාරණාවලට කොටු වෙන්නේ නැති තමන්ගේ සාධාරණ අසාධාරණකම් හොයන කාරණාවට යොමු වෙන්නේ නැති මේ ජීවිතයේ වැදගත්කම ප්‍රකට වුණාට පස්සේ කල්යාණ මිත්‍රයාට යොමු වෙනවා මේ ලැබුණු අවස්ථාවේ වැදගත්කම ප්‍රකට වුණා. අපි හැම වෙලෙම කල්පනා කරන්නට ඕනේ අපි ඕන තරම් සංසාරේ ගිහිල්ලා තියෙනවා. අපට ඕන තරම් සැප විඳින්න සහ අපේ හිතමනාප කටයුතු කරන්න ඉඩ හසර ලැබිලා අපි ඒ කරනව කටයුතු කරලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකම Tamanට කොටු වෙච්ච රාමුවත් එක්ක ලෝකයේ තුල ජීවත් වීමෙන් අපි ආස්වාදයක් මුක්ත වෙලා තියෙනවා. නමුත් අපට කවදාකවත් තෘප්තියක් ලැබලා සැබෑ සංසිල්ලක් ඇති කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ලෝකේ කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තමයි ධර්මයක් කල්යාණ මිත්‍රයෙක් තුළින් ඉස්මතු වෙන කාරණාව. ධර්මයක් අපට ලැබෙන්න පුණ්‍ය ශක්තියක් තියෙනට ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර සමීපව ඇති කරගන්න විශාල හැකියාවක් වගේම පුණ්‍ය ශක්තියක් තියෙන තෝනේ. ඒ කාරණා තුලින් ධර්මයට අනුව හිතන්න අපේ ජීවිතය අපි <clears throat> මොන විදිහේ සාධාරණ ප්‍රතිඑක කල්පනා කරන්න ගියත් ඒ කාරණාව සිය නොයන්න පුදුම විදිහේ චින්තන හැකියාවක් තියෙනට ඕනේ. එහෙම නොවුනොත් අපි කොච්චර අපේ ජීවිතේ මොන මොන කාරණාවස්සේ සාධාරණයක් හොයන්න කටයුතු කළත් අපට ඒ තුළින් යහපතක් අර්ථයක් සැලසීමක් උදා වෙන්නේ නැහැ. යහපතක් අර්ථයක් සැලසීමක් උදා වෙන්නේ නැත්තම් අපි සාධාරණේ කියලා අපි අපේ ජීවිතය තුළින් හිතන කාරණා කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. මම අද පැහැදිලි කරලා දෙන්නේ ඒ කාරණා සියල්ලන්ටම උපකාර වෙන විදිහේ අපට යථාර්ථවාදීවම නිවන් මඟ සඳහා හේතු කාරණා වන පුරුදු කිරීම මේවා අපේ පුරුදු කිරීම වෙන්නට ඕනේ භාවනාව කියන වචනේ තේරුම පුරුදු කරනවා කියන එක නිතර නිතර භාවිතා කරනවා කියන එක අද අපි ගොඩාක් වෙලාවට ඉඳගෙන පැත්තකට වෙලා භවනා කරන එකට විතරක් ඔක හුරු වෙලා තියෙනවනේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි කන්න හුරු වෙලා තියෙනවා. වෙලාව ආවම කන්න හුරු වෙලා තියෙනවා. පුරුදු කිරීමක් එක දිගට වෙච්ච උනාට පස්සේ ඒක වෙනවා. දැන් අපි ගත්තොත් අපි ඔන්න දවල් 10ටයි හවස 3ටයි කන්න හුරු වුණොත් එහෙම හිත හුරු වෙනවා ඒ පුරුදු කිරීමට. ඊළඟට දැන් දැන් අපි හැමදාම මෙහෙදි නිදා ගන්න උරු වෙලා තියෙනවා 10 වගේ වෙනකොට අපි උරු වෙලා තියෙනවා. දැන් අපිට 10 වෙනකොට නිදිමත එනවා නිින්ද උරු කරපු නිසා. පිටරටකට ගියාට පස්සේ වෙලාව වෙනස් වුණාම එහි දවල් කාලේ වුණත් අපට රෑ 10 කියන මෙහි කාලෙට අරමුණු කිරීමත් එක්ක නිදිමත එනවා. එතකොට එහෙනම් අපි පුරුදු කරපු දේ අපි පස්සෙන් සිදු අපි අපට ඒක අපේ දෙයක් බවට පත් වෙනවා. පුරුදු කරනවා කියන කාරණාව. එතකොට එහෙනම් නිවන් මාර්ගට අවශ්‍ය පුරුදු කිරීම නිකන් ඔහි ඇල්මැරිලා කළ යුතු දෙයක් නෙමෙයි. ඒකත් අවංකව කැපවීමෙන් කන්ටිනියු කරන්නට ඕනේ. එක දිගට කරන්නට ඕනේ. එක දිගට කරන්නේ නැත්නම් කාලෙකදී එක වෙලාවකදී කරනකොට අර ඒක පත් කියන්නේ නැහැ. ඒක අපේ පුරුද්දක් බවට පත් වෙන්නේ. ඒක නිසා පුරුද්දම් බවට පත් වෙන්න අපට පත්‍යයන් වෙන්න අනිවාර්යෙන් ඒ කළ යුතු කාරණා නිවන් මඟට හේතු වෙන පුරුදු කිරීම. හොඳට තේරුම් ගන්න භාවනාව කියන්නේ පුරුදු කිරීම. දැන් අනාගාමී උත්තමයේකට අරහත් මාර්ගයේ ප්‍රතිපදාව ගමන් කරනකොට එයාගේ ජීවිතයේ දැන් සිදුවෙන කාරණාව එක්ක භාවනාව කියන්නේ බොජ්ජංග. එතකොට ඒ පුරුදු කිරීම. සමාධියක් වඩනකොට එයාගේ දැන් කාමයන්ගේ විමිලාන හිතේ ස්වභාවය සමාධිය වඩන එක පුරුදු කිරීම. එහෙම නැතුව අපේ ජීවිතයේ මුල ඉඳලා ගත්තාම අපට දැන් අපට අවශ්‍ය හුරු කිරීමක් තියෙනවා. දැන් අනාගාමී කෙනෙකුට නැත්නම් ධ්‍යාන වඩන කෙනෙකුට එයා කාමයන්ගෙන් වෙන් වුණා නම් නැත්නම් පුඤ්ඤංගය ඇති වෙලා නම් එයාගේ හුරු කිරීම ඒකත් එක්ක තියෙනවා. දැන් අපට මූලිකව දේ අපේ අදහස එක්ක අපි කටයුතු කරන බවක් නම් තියෙන්නේ. අපි තුළ මුරුදු කිරීමක් තියෙන්න ඕනේ අපේ අදහස් එක්ක කටයුතු නොකරන බව. මොන සාධාරණ හේතු තිබ්බත්. අන්න ඒ විදිහට යොමු වෙනකොට තමයි අප අපේ පුරුදු කිරීම හොඳට එක දිගට කරනකොට තමයි ඒක කියන්නේ එක දිගට කරන්නට ඕනේ. එහෙම කරනකොට ඒක නැතුව බැරි වෙනවා. කොහෙන් ගියත් අර පුරුදු කිරීමට එන්නේ එන්න ඕනකම තියෙනවා. එතකොට ජීවිතේ හැරිලා තියෙනවා සක්කා නිරෝධය නැත්නම් ඊතර බර ප්‍රතිපදාව. නවක නිපාතය අඟුත්තර නිකාය පහේ නවක නිපාතයේ තියෙන සම්බෝධි වග්ගයේ සම්බෝධිපක්ඛ්‍ය සූත්‍රයයි පැහැදිලි කරන්නේ. ඒවම මේ සුතන් වශයෙන් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවට දීපත් කරනවා. ඒකන් සමයන් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාම විභාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කළා. මම නිතර කියන එකක් තියෙනවා මේ සූත්‍රයක් ඉගෙන ගන්නකොට අපි ඒ කතාව තුළින් අපි එතෙන්ද යන්නට ඕනේ. එතකොට මේ සූත්‍රය දැනෙනවා වැඩි. කියන කලින් සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා කියලා කියනකොට අපිට අපිත් සවැත් නුවර බුදුරජාණන් වහන්සේ ඉන්න තැන පැත්ත කරලා මේක අහගෙන ඉන්නවා කියන තැනට යන්නට ඕනේ. එතකොට තමයි අපි කියන දේ අහන්න යන්නේ. නැත්තම් ගලපන්න යනවා. తత్రకෝ භගවා බික්ඛු ආමන්ත්‍රේසි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් නැමතුවා භික්ඛවෝති මහණෙනි කියලා. බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් ස්වාමීනි කියලා පිළිවදන් දුන්නා. භගවා එතදෝච භාග්‍යතුන් වහන්සේ මේ වදාළ. සකේ භික්ඛවේ අනිත්‍ත්‍යා පරිබ්බජක ඒවම් පුච්චියෝ. ඉතින් මහණෙනි අනිත්‍යක පරිබ්‍රාජක ඔබගේ මෙහෙම ඇහුවොත් මේ විදිහට ඇහුවොත් සම්බෝධි පක්ඛියානම් සම්බෝධි කියන්නේ අවබෝධය. බෝධි කියන්නේ අවබෝධය, සම්බෝධි කියන්නේ මන අවබෝධය. ඒ කියන්නේ මොනක් මන අවබෝධයද? එතකොට බුදුරජාණන් වහන්සේ දැන් දැන් අපි ගත්තොත් ගණන් ගුරුවරයෙක් ගාවට ගියාට පස්සේ ඒ ගුරුවරයා උගන්වනකොට එයාගේ විෂයත් එක්ක අවබෝධය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අදාළ වෙන්නේ ගණිතය සම්බන්ධ. ඉංග්‍රීසි උගන්වන කෙනෙක් ළඟට ගියොත් එහෙම ඒ ගුරුවරයා වොත් එහෙම යාගේ විෂයත් එක්ක විෂය නම්නු කරාට ඒ ගුරුවරයාගේ තනත් එක්ක ඒ අවබෝධය ගැන අහන්නේ ඉංග්‍රීසි පිළිබඳ. රසායනික විද්‍යාව නම් රසායනික විද්‍යාව පිළිබඳ. එතකොට ඒ ඒ කෙනාට අදාළව ඒ කෙනා ඇසුරු කරන්නේ ඒකත් එක්ක. එතකොට නම් බුදුරජාන් වහන්සේ ඇසුරු කරනකොට බුදුරජාන් වහන්සේ පෙන්වන බෝධිය. ඒ බෝධිය ගැන කතා කරන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්වන බෝධිය තහත්වාදෝ ඊතර වීම. සම්බෝධි කියනකොට මනාව අවබෝධි මනාවබෝධයට පක්ඛින පක්ඛියාන පාක්ෂික කියන්නේ හේතු කාරණාවන අවබෝධයට තථාගත ධර්මයේ තහත් වශයෙන් මනාව දැකීමට හේතු කාරණාවන කරුණු ඒකට පාක්ෂික ධර්ම ආවසෝ ධම්මානම් කාවපනිසා භාවනාය අන්න සීක්‍රට ඇහුවොත් එහෙම අවැත්නි අවබෝධ මන අවබෝධයට උපකාරකට මන අවබෝධයේ හේතු ඒ උපකාරක අංග ඒ ධර්මයන් ඒ අංග ඇති වෙන්නේ මොන භාවනාවක් මොන පුරුදු කිරීමක් හේතු කරගෙනද ඒ කියන්නේ සම්බ අවබෝධයට ඇතිවන ධර්මයන් හටගන්නේ ඒ පාක්ෂික ධර්මයන් හටගන්නේ කුමන පුරුදු කිරීමක් හේතු කරගෙනද කියලා ඇහුවොත් ඒ කියන්නේ මොන පුරුදු කිරීමක් හේතු කරගෙනද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒක දැන් ඔන්න සම්පූර්ණ මුළු ජීවිතේම පුරුදු කරන්න තියෙන දෙයක්. මොන දේවල් පුරුදු කරොත්ද අවබෝධයටපත් වෙන ඒ ධර්මයන් ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ අවබෝධයටපත් වෙන හේතු කාරණා මාර්ගාංගික දේවල් ගොඩ නැගෙන්නේ මොන වගේ දේවල් පුරුදු කරන්නේද? මොන වගේ දේවල් පුරුදු කිරීම නිසාද හේතු හේතු කාරණා වෙන්නේ? එවන් පුට්ටෝතුම් මේ භික්ඛුවේ සමඤ්ඤ සිද්ධාන පරිබ්බාජකාණං කිංති ව්‍යාකරයාති. ඔහොම ඇහුවොත් එහෙම අන්න තීර්ථක පරිබ්බාජකෙක් ඔබ කොහොමද උත්තර දෙන්නේ? ඒ කියන්නේ මොන අංග පුරුදු කරොත්ද මොන අංග පුරුදු කිරීම හේතු කාරණයෙන්ද අවබෝධයට හේතු අවබෝධය කියන කාරණාවට පාක්ෂික ධර්මයන් ඇති වෙන්නේ කුමන දේවල් පුරු කිරීමෙන්ද? එහෙනම් මෙතන පැති දෙකක් තියෙනවා. හුරු කළ යුතු කරුණු ටිකක් තියෙනවා. ඒක තමයි අහන්නේ. ඒ කරුණු හුරු කරනකොට අවබෝධයේ පාක්ෂික කියන්නේ නිවීම සඳහා සහර්ථය සඳහා යන දේවල් ඇති වෙනවා. ඒ දේවල් ඇති වෙනවා යම් දේවල් ටිකක් පුරුදු කරනකොට. ඒක හේතු කරගෙන ඇති වෙන්නේ. අන්නේ පුරුදු කරන දේවල් අහන්න. භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවන් නිත්‍තිකා භගවන් පටිසරණ භාග්‍යතුන් වහන්සේ මුල ස්වාමීන් වහන්සේ ඇහැ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙන අපි ඉන්නේ සාදු වතමේ සාදු වත බන්තේ භගවන්තාන් චේව පටිභාත ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට මේ වැටහෙනවා නම් හොඳයි ඒතස්න භාගිත සත්වෝ ඒ වාසිතේ අර්ථය භගවතු සුත්වා භික්ඛු ධාරේ සම්තිති භාග්‍යතුන් වහන්සේ කියන්නේ අහලා වික්ෂුන් වහන්සේ දරා ගන්නවා භාග්‍යතුන් වහන්සේ වැටහෙනවා නම් හොඳයි කියලා භාග්‍යතුන් වහන්සේගේ මෙල්ලා සිටිනවා තේනෙහි වික්‍රේ සුණාත එහෙනම් මහණෙනි හොඳට අහව් සාදුකම් මනසකරවත යොමු කරගෙනම අහව් දැන් ඔන්නවා කියනකොට අර අපිත් එතන ඉඳගෙන අපිටත් ඒ ගතියම දැනෙන්නට ඕනේ මහසිස්සාමීට මම දැන් ඔන්න කියනවා නේවං මන්තේති කෝතේ බික්ක භගවතු පච්චාසවතු මෙහිමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භගවතුන් වහන්සේට පිළිවෙලෙන් දුන්න භගවාචදවෝති භාග්‍යතුන් වහන්සේ මේවා දාලා සචේ වික්ක අනිත්‍ය පරිබ්බාජකාණන් ඒවම් පුච්චි. ඉතින් අනිත්‍ය පරිබ්බාජක මෙහිම ඇහුවොත් එහෙම අවබෝධයේ පාක්ෂික ධර්මයන් ඇති වෙන්න හේතු වෙන්න පුරුදු කරන දේවල් මොනවාද කියලා අහුවොත් එහෙම ඒ අන්‍යචිත්තික පරිබ්‍රාජකයන්ට මෙන්න මේ විදිහටම උත්තර දෙන්න කියලා කියනවා. එතකොට වෙනවා නිවන් දකින්න සත්‍ය අවබෝධය කරා යන්න උපකාර කරන ධර්මයන් ගොඩනැගෙන්න මේ පුරුදු කිරීම හේතු වෙනවා. පළවෙනි පුරුදු කිරීම. කියන්නේ පුරුදු කිරීම නිකන් ඔහි ඉබාගාතය ඇති වෙන එකක් නෙමෙයි. පුරුදු කිරීම. මේක පුරුදු කරන්නට ඕනේ. මේක මේවා පුරුදු කරන විදිහ මම හිතන්නේ අපට නන්දිය සූත්‍රයේ හම්බුණා. ඉදාවසෝ භික්ඛු මහණේ ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවා කල්යාණ මිත්‍රෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත වෙනවා කල්යාණ සහායත්වයෙන් යුක්ත වෙනවා කල්යාණ මිත්‍රයාට නැමී වාසය කරනවා එන්න නැමී වාසය කරනවා කියන එක වැදගත් එතකොට තමන්ගේ මතයක් එන්නෙම නෑ මොන සාධාරණ හේතුවක් එන්නේ නෑ. සම්බෝධි පක්ඛ්‍යානං ආවසෝ ධම්මාන අයම් පඨමා උපනිසාය භාවනාය. අවබෝධයට පත්වන්න පාක්ෂික ධර්මයන්ට හේතු කාරණාවන පළවෙනි පුරුදු කිරීම මේක. එතකොට පළවෙනි පුරුදු කිරීම. පුරුදු කිරීමක් කරන්නට ඕන. අන්න පුරුදු කිරීම කරන එක අපට හම්බුණා ওই පුරුදු කිරීම නන්දිය සූත්‍රය. කල්යාණ මිත්‍රයා මට උපකාරශීලී අනුකම්පා සහිත අවවාද කරනවා. එතකොට මේ කාරණාත් එක්ක අර කල්යාණ මිත්‍රයා පිළිබඳව ඒක ඒක හුරු කළ යුතු කාරණාවක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම අර උපමාවත් උපමාත් එක්ක පැහැදිලි කරලා පෙන්වුවේ ඛණ්ඩ වේලාවකට හුරු වුණොත් ඒ වේලාවටම ඛණ්ඩ වෙනවා. නිදා ගන්න වෙලාවට හුරුට ඒ පුරුදු කිරීමක් වුණොත් ඒ වෙලාවටම පුරුදු කරන්න. අන්න ඒ විදිහට ජීවිතේ පුරුදු කිරීමක් තියෙන දෝන නිකන් ඔටෝ ඉබේ වැඩෙන එකක් නෙමෙයි. ජීවිතයේ ඒ කල්යාණ මිත්‍රයා පිළිබඳව ඊළඟට තවත් එකක් අපට හම්බුණා මට මතක නෑ අනන්දි සූත්‍රය තමයි. ඉබේ වඩන එකක් නෙමෙයි අපි ඒක නිතරම සිහි කරමින් නිතරම පුරුදු කරමින් නිතරම ඒක භාවනාවක් කියන්නේ භාවනාව කියන වචනේ අපි ගත්තොත් එහෙම පුරුදු කිරීම කියන එක ඒ වගේ එකක් වෙන්නට ඕනේ. ඒ වගේ දෙයක් වෙන්නට ඕනේ. කියන්නේ පැත්තකට ගිහිල්ලා හුරු කරන බවක් තියෙන්නට ඕනේ. ඉදිරියේදී හුරු කරන බවක් තියෙනට මෙන්න මේ හුරු කිරීම තමයි පළවෙනිම කාරණාව. එතකොට එහෙනම් බලන්න අපි අපේ ජීවිතේ මොනවා හෝ කාරණාවක් යෙදෙන තැනදී අපට සාධාරණ වෙන අපි හරි කියලා හිතන අපට හොඳයි කියලා ගැලපෙන කාරණා එක්කද ඉන්නේ එහෙම නැත්නම් අපි නැමිච්ච ගතියකින්ද ඉන්නේ කියන කාරණාව පිළිබඳව බලන්නට වෙනවා. අපි මේ කාරණා හුරු කරන්න ඕන පළවෙනි කාරණාව. දැන් පළවෙනි කාරණාව නැත්තම් අනිත් එකදු කාරණාවක්වත් නැහැ. පළවෙනි කාරණාව තියෙන තැනදිම යථාර්ථවාදීවම මේ හුරු කිරීම කියන කාරණාව අපි අර්ථානුකූලව බැලුවොත් එහෙම Tamanට කොට වෙච්ච රාමුවක දැක්මක Taman ඉන්න ඉඩක් ඇති වෙනවා. අයින් බාහිර කල්යාණ මිත්‍රයෙක් කියන කාරණාවම නම් කරන්නේ Tamanට කොට වෙච්ච රාමුවක Taman සාධාරණ හැටියට බලන දෙයක ඉන්න ඉඩක් නැති වෙනවා. පුණ්‍යජ පරංගාවස් දෙවෙනි එක කියනවා. පුණ්‍යජ පරංගාවස් බික්කු සීලවා හොති පාදිමෝක්ක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්වේස වජ්ජේස බය දස්සාවේ සමාදාය සික්කරි සික්ඛාපදේසු. දැන් එතකොට මේක මේකත් පුරුදු කිරිල්ල. ඒ කියන්නේ හික්මීමෙන් යුක්ත වෙනවා පාදිමෝක්ක සංවර සීලයෙන් ආචාර ගෝචර සම්පන්න සීලෙන් ඇවතුම් ප්‍රවතුම් සම්බන්ධයෙන් අනුමාත්ව අර්ධේ බය දකිමින් සමාදන් වෙච්ච ශික්ෂාපදෙ හික්මිමින් ඒක ඒ කාරණා වාසය කරනවා. එතන මෙන්න මේ කාරණාවත් අවබෝධයට පත්වන්නට උපකාරක වන දෙවනි හේතු හේතු කාරණාව. එතකොට මේ සීලය සම්බන්ධයෙන් අපි ගොඩාක් කතා කරලා පෙන්නවා මේ සීලය කියලා කියනකොට අපිට මේ ළඟදිත් හම්බුණා මේ සූත්‍ර කීපයකම ඒ ඉක්මීම කියලා කාරණාව කතා කරන්නේ සිල්වත් කියන කාරණාවත් එක්ක. එතකොට එහෙනම් අනිවාර්යෙන් අර යොමු වෙලා කටයුතු කරන කෙනෙක් යොමු වෙලා කටයුතු කරන කෙනෙක් හික්මීමක් හුරු වෙනවා. තමන් තමන් නිර්ණය කරලා කරන කාරණාවක් එක්ක නෙමෙයි. තමන් නිර්ණය කරලා කරන කාරණාවකදී කලයමිතට නෙමෙයිනේ. පළවෙනි කලයමිතට නෙමෙයි තියෙන්නේ. කල්‍යාණ මිත්‍ර නැමීමෙන් යුක්ත හික්මීම. මොකද ඊළඟට ඒක පැහැදිලි කරනවා. නැමීමෙන් යුක්ත හික්මීම කොයි තියෙන්න ඕන. එතකොට මේ හික්මීමේදී අර පාතිමොක් සංවර සීලය, පාතිමොක් සංවර සීලය කියන කාරණාව පෙන්වන්නේ සබ්බපාපසකරණම් කියන කාරණා. එතකොට ඒක කරන්න බැරි නිසා අර පද හැටියට පනවපු කාරණා තියෙනවා. එතකොට එහෙනම් ඒකත් සබ්බපාපසකරණම් කියන කාරණාවටමයි අදාළ වෙන්නේ. ඒක තමයි දෙවෙනි කාරණාව. දෙවෙනි පුරුදු කිරීම, දෙවෙනි භාවනාව. පුණජපරං ආවසෝ බික්කු යායන් කතා අபிසල්ලේසිකා චේතසෝ විනීවරණ සප්පාය සයති ඉදං අප්පිච්ච කතා සන්තුට්ඨි කතා පවිවේක කතා අසසංසග් කතා විරිය ආරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා ඒ රූපය කතා නිකමලාභී හෝ යකිච්චලාභී අකසරලාභී අන්න නිකං කියන එක නෙමෙයි කියන්නේ අபிසල්ලේකිකා කෙලෙස් සම්පූර්ණයෙන් ගලවලා දාන චේතෝ විනීවරණ සප්පාය හිතේ නීවරණ සම්පූර්ණ නික්මවන දැන් කියන්න කතාවේ කියන කාරණාව කරනකොට කෙලෙස් ගලවලා දාන්නට ඕන. කෙලෙස් කියනකොට මාන්නයේ දැඩිකම, රාගයේ ගැටීම, ඊර්ෂ්‍යාව, අකීකරුකම, තමන්ගේ මතයට එක්ක යන එක මේ සියලුම දේවල් කෙලෙස්. මෙන්න මේවා ගලවලා දාන විදිහේ කතා නිතර ලබන්නට ඕන. මොනවද කතා? අල්පිච්ච, අපිච්ච කතා, අල්පේච්ඡත්වයේ පිළිබඳව කතා. සන්තුෂ්ටි කතා, රදදේ සතුටින් පිළිබඳව කතා. ඉතින් අල්පේච්ඡ කතාව කියනකොට තමන්ගේ හැකියාවක් ප්‍රකට වෙන්නේ කියන්නේ තමන්ගේ හැකියාවක් එක තමන් වින්දනයක් ලබනව අනිත් අය දැනගන්නවා කියන කාරණාවක් සිදු නොවීම. හැබැයි මේකේ තේරුම් ගන්නට ඕනේ අනිත් අය දැනගන්නවා කියන කාරණාව සිදු නොවන විදිහට කටයුතු කරන්න දඟලන එක නෙමෙයි. කියන්නේ අල්පේක්ෂතාවයේ කතා කරනකොට මහා පුරුෂ විතර කටේ පෙන්නනවා අර තමන්ගේ මාන්නක්කාරකම ඉස්මතු වෙන විදිහට එහෙම නැතුව තමන් හුරු කරන්න උත්සාහ කරනවා නම් තමන්ගේ තියෙන ගුණවත් භාවය ප්‍රකට කරන්නේ නැහැ කියලා. ප්‍රකට කරනවා කියන එකත් කරදී ප්‍රකට කරන්නේ නැහැ කියන එකත් කරදී. අපි තාත්වික වෙන්න ඕනේ. තාත්වික වුණාට පස්සේ ප්‍රකට කළ මාන්නක්කාරකමින් ඉන්නේ නැහැ. ප්‍රකට කරන්නේ නැහැ කියලා එතන වෙන මාන්නක්කාරකමක්. ඒකත් දැන් එතන දැන් ප්‍රකට කරන්නේ නැහැ කියන කාරණාවෙන් ආයෙත් මාන්නක්කාරකමකට යන්න යනවා. එද මං හොඳ කෙනෙක්නේ. මං ප්‍රකට කරන කෙනෙක් නෙමෙයිනේ. එතනින් ආයෙ මාන්නකාරකමකට යනවා. එහෙනම් ප්‍රකට කරනවම ප්‍රකට කරන්නේ නැහැ කියන කාරණාව කතා කරන්න නැතුව දැන් අපි ගත්තා සාරිපුත්තුත්මයන් වහන්සේගේ ගතිය ඒක හිමමයි. එතකොට ඒ ගතිය සිදු වෙනකොට සාරිපුත්තුත්මයන් වහන්සේ මම ප්‍රකට කරනවා මගේ ගතිය මම ප්‍රකට කරන්නේ නැහැ මම ඔය කතන්දරේ නේ. දැන් එක වෙලාවකදී අල්පවිචිතාවය කියලා කියනකොට ඔන්න තමන් කරන තමන් අල්ප වෙච්චයි කියන කාරණාව ප්‍රකට කරන්න කරනවා. නෑ නෑ ප්‍රකට කරන එක වැරදි කියවට පස්සේ ප්‍රකට නොකර ඉන්න කරනවා. ওই දෙකම වැරදි. තමන්ගේ සිදුවන කාරණාව තාත්විකව වෙන්න ඉඩ දෙන්නට ඕනේ. එතකොට අන්නේ විදිහේ කියන්නේ કૃතිම නොවේද ස්වභාවිකත්වයට ඉඩ දෙන්න. හැබැයි ස්වභාවිකත්වයට ඉඩ දෙනවා කියනකොට ස්වභාවිකත්වය වැරදි වලට එහෙම නෙවෙයි. වැරදි වැරදි අයින් කරන්න ඕනේ. ස්වභාවිකත්වය කියන යථාර්ථවාදීත්වය දැන් අපිට අපේ ගුණ ධර්මයක් තියෙනවා නම් ගුණ ධර්මය ඒක සිදු වෙන තැනදී ඉස්මතු වෙන්න ඕන දෙයක් වහන්න ඕනේ හැබැයි තමන් මෙලියත් ඉස්මතු කරන්න ඕනේ නැහැ අනල්පේචිතාව සන්තුෂ්ඨිතාවලේ සතුට වීම ලැබෙච්ච සිවුර ඇති ලැබෙච්ච සිවුර කෝටියක් වටිනක වුණා ප්‍රශ්නයක් නැහැ දැන් අපි ඔකදී අපි අද ගොඩක් කාර බලන්නේ ලැබෙච්ච සිවුර කියනකොට දුර්වර්ණයක් ගන්නවා කියන එක ලැබිච්ච සිවුරු පිට පාත සේනාසන කියන කාරණා ගත්තට පස්සේ ලැබුණු දේනුත් සතුට වෙන්නට ඕන. ඒක දිරපු එකක් වෙන්න පුළුවන්, ගොඩාක් වටින එකක් වෙන්න පුළුවන්. අදාළ නෑ ඒක මොකද්ද කියලා. පරිවේක කතා, විවේකයේ පිළිබඳව කතාව. අසංසග්ග එකතු නොවි වාසය කිරීම පිළිබඳව කතාව. එතකොට එකතු නොවි වාසය කියන එක වැදගත්කම. විරියාරම් පටන් ගත්ත වීරිය පිළිබඳ කතාව, සීලය හික්මීම් පිළිබඳ කතාව, සමාධි එකගත්කම පිළිබඳ කතාව, ප්‍රඥාව විමුක්තිය මේ ප්‍රඥාව පිළිබඳ හිතන ගතිය හිතන හිතන්න ඉස්මතු කරන විදිය ප්‍රඥා. දැන් මේ ඔක්කොම අபிසල්ලයක කතානේ කෙලස් ගෙවන කතානේ. එනම් කෙලස් ගෙවන විදියට තියෙන්නට ඕන. දැන් සීලය ගැන කතා කරන්න කියලා කෙලස් වර්ධන වෙන එකක් වෙනවනම් මාන්නයක්, දැඩිකමක්, තමන් ඉස්මතු වෙන එකක්. එහෙම වෙනවනම් ඒක අபிසල්ලයක කතාවක් නෙවෙයි. රස කතාවට දාලා නෑ ඒක. ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධ උපසමා අභිඥා පිස හේතු වෙන්නේ නැහැ. සමාධියක් ගැන කතා කරන එක තමන්ගේ මාන්නක්කාරකම ඉස්මතු වෙලා එනවනම් තමන් කැපිලා පේනවනම් ඒක රස කතාවට අයිති නැහැ. මේ කතාවට අයිති නැහැ. කෙලස් කියන කතාවට අයිති නැහැ. ඒක නිසා හොඳට ඒක තේරුම් ගන්නට ඕන. ඊළඟ විමුක්තිය කතාව, විමුක්ති ඥාන දර්ශනය මෙන්න මේ කතා නිතර ලබන එක. ඒව රූපී කතාවේ නිකමලාභී හෝති යකිච්චලාභී අකසරලාභී. ඒ කාරණා නිතර ලබන. දැන් ඒක පුරුදු කිරීමක්. නිතර ලැබීම පිණිස හුරු කිරීමක් තියෙන්නට ඕනේ. ඒක පුරුදු කිරීමනේ. එහෙනම් අපි දක්ෂ වෙන්නට ඕනේ නිකන් ඔහේ ඉන්නේ නැතිව දස කතාව කියන කාරණාවක් කල්යාණ මිත්‍ර ඇසුරක් ඔස්සේ ලබා ගන්න දක්ෂ වෙන්නට ඕනේ. මම ඒක නම් නිතරම කියනවා. අපි ඇවිල්ලා මොකක් හරි කරමු කිව්වොත් හැරෙන්න අර ගොඩ කලාතුරකින් තමයි මොනවා හරි ප්‍රශ්නයක් අහන්නේ. මොනවා හරි විදිහකට මේ ධර්ම කතාවකට ඇදලා ගන්නෙ. ඒ නිසා අපි හැම වෙලෙම බලන්න ඕනේ නිතර ලබන කෙනෙක් බවට පත් වෙන විදිය පුරුදු කිරීමක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ අපි ක්වික් කියන්නේ අපි හරියට කාර්යක්ෂම වෙන්නේ මේ අපිට අපිට හේතු කාරණා ඉස්මතු වෙන්නේ. නැත්තම් ඔතෑණි වෙලා යනවා. අපිට හිතට එන කෙලෙස් එක දැන් මම මම සරල කාරණා ගැන මම ගොඩක් වෙලාවට මම කියලා තියෙනවා. මට අපහසුාවක් වෙනලා මම හරිම කැමතියි ධර්මය කතා කරන්න. මොකද හේතුව අපහසුාවක් වෙන වෙලාවදී ධර්මයේ කතා කිරීමේදී අපහසු ඇති වෙනවා. ඒ පහසුවක් තියෙන ළඟ කතා කරන දෙයක් නෙවෙයි. එහෙනම් අපහසුවක් තියෙන වෙලාවකදී අපි මුළු ගැහිලා මේ සෝතුමාන් කියලා ඉන්නේ නැතුව ඒ අවස්ථාවේදී අපට පුළුවන්කමක් තියෙනවානේ කතාව. ඒ කියන්නේ අපි බලෙන් අන්න පුරුදු කිරීම කියන කාරණාව වැදගත්කමන්නේ ඒකයි. එතකොට අපි හොඳ පුරුදු කිරීමත් එක්ක ඉස්මතු වෙලා එනවා. ඊළඟට තුන් හතරවෙනි කාරණාව පුනචපරං ආවසෝ බික්කෝ ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනායි කුසලානං ධම්මානං උපසම්පදාය තහමුවා දැල්ල පරක්කම අනික් කිසි දෝරෝ කුසලෙන් ධම්මේසු වීර්යය දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා සබ්‍රාහ්මචාරින් වහන්සේ කෙනෙක් ගුරුවරයෙක් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නේ ආයුත්තේ කුමන වෙලාවෙද කියන කාරණාව පවා අපට හිතේ හැකිලීමක් තියෙනවා හිතේ විචිත්ත භාවයක් තියෙනවා අපහසුව ඒ අවස්ථාවේදී අපි දැන් වැටිලා ඉන්නේ එතකොට තමයි ප්‍රබලම අවශ්‍යතාවය කියන්නේ. අපි ගොඩක් වෙලාවට මේ අවස්ථාවේ මග හරිනනේ හදන්නේ. ඒ අවස්ථාවේ ඉස්මතු වෙවි අපි ඒකට යොමු වෙන සනදී තමයි අන්න අපට අර ප්‍රායෝගිකවම අපි අර ප්‍රතිපදාවෙන් අනුගතයි කියන කාරණාව දැනෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අපි අර එපා වෙන ගතිය ඔසේ එපා වෙලා ඉන්නවා. එහෙම නැතුව හරි කාර්යක්ෂම භාවයක් එන්නට ඕන. එතන හතරවෙනි කාරණා තමයි වීර්යය. පටන් ගත්ත වීර්යය අකුසල ධර්මයන් ප්‍රහාණය කුසල ධර්මයන් දියුණු කිරීමට අන්නේ වීරිය කියන කාරණාවත් භාවනාවක්. පුරුදු කිරීම. පස්වෙනි කාරණා පුණජ බලං ආවසෝ බික්ක පඤ්ඤවා හොතු උද්‍යත්ත ගාමිනී පඤ්ඤය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛයාය සම්බෝධිපක්ඛයාන ආවසෝ ධම්මාන අයම් පංචමී උපනිසාය භාවනායි. මොකද්ද උද්‍යත්තකාමී ප්‍රඥාව. එතකොට පංචපාස්කන්ධය කෙරෙහි උදේවයි දකින්නවා කියන එක läග ගැනීම නිබ්බේධිකායි. läග ගැනීමක් සිදු නොවන ආර්ය විදිහට läග ගැනීමක් සිදු නොවන සක්කාය නිරුද්ධ වෙන මෙන්න මේ කාරණාව පුරුදු කිරීම. ඒක නම් සාධාරණව පුරුදු කරනවා කියන දේ. එතකොට අනේ මුල් හතරත් එක්කම පහම තියෙනවා. එතකොට බලන්න එහෙනම් කරුණු පහක් තියෙනවා. දැන් ඔන්න බලන්න ඊළඟ ටික තමයි ගොඩක් වටින්නේ. කල්යාණ මිත්‍රස්සේතම් භික්කවේ භික්කනෝ පාටිකංකං කල්යාණ සහායස කල්යාණ සම්පවංකස සීලවා භවිෂ්‍යති පාතිමොක්ඛ සංවර සංගතෝ විහෙරස්සති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහෙදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු මහණෙනි කල්යාණ මිත්‍රයාගෙන් යුක්ත වුණා නම් කල්යාණ සහායකත්වයෙන් යුක්ත වුණා නම් උපකාරශීලීත්වය කල්යාණ මිත්‍රයාට නැමුණා නම් අන්නේ කෙනාට අනිවාර්යෙන් සිදු වෙනවා මොකද්ද සිල්වත් වෙනවා කියන කාරණා. එතකොට සිල්වත් වෙනවා කියන කාරණාව සිදු වෙන්නේ මොකක් එක්කද? හික්මෙනවා කියන කාරණාව සිදු වෙන්නේ මොකක් එක්කද? කල්යාණ මිත්‍රයාට නෙමෙච්ච තැනදී. කල්යාණ මිත්‍රයාට යොමු වෙච්ච තැනදී. එහෙනම් කල්යාණ මිත්‍රයාට නෙමෙච්ච බව, කල්යාණ මිත්‍රයාට යොමු වෙච්ච බව ජීවිතයේ තියෙනවනම් එයා හික්මෙනවා. හික්මෙන්නේ නැත්නම් යම් කිසි කෙනෙක් හොඳට තේරුම් ගන්න හික්මීම නැත්තම් කල්යාණ මිත්‍රට වෙලා නැහැ. ඔහේ වල්මත් වෙලා හිතට ඕන විදියට ඉන්නවනම් ඔහේ අපි කේදර කර කර ඉන්නවනම් අර කල්යාණ මිත්‍රට නැවීමෙන් යුක්ත භාවය නැහැ. නැවීමෙන් යුක්ත භාවය තියෙනවනම් අනිවාර්යෙන් හික්මෙනවා. හිතට කෙලෙසයක් ඕන විදියකට එන කෙලෙසයක් එනවනම් ඒ හැම කෙලෙසයක්ම ඉක්මවන්න හිත හැකිලෙන ගතිය, හිත විසිරෙන ගතිය, ද්වේෂය, රාගය, මානය, දෙලිකම මේ හැම එකම එන ගතිය කියන මෙන්න මේවා දුරු කරන්න ඕන විදියට හික්මීමක් යෙදෙනවා. කල්යාණ මිත්‍රයාට නිමිත් බව තියෙනවා. නිමිත් බව නැත්නම් එයා සවාදීනව ඒකට මොනවද කරන්න ලැබෙනවා තමන්ගේ වාරණකාරකමත් එක්ක අර ප්‍රතිපදාව වැඩෙන්නේ නැහැ. ඊළඟට කල්යාණ මිත්‍රස්තේ තම් භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං කල්යාණ සහායස කල්යාණ සම්භවක්කස යායන් කතාය අபிසල්ලිය කිකා චේතෝ විනීවරණ සම්පාය සේති ඉදං අපිච්ච කතා සම්තුප්ති කතා පවිවේක කතා සංසක් කතා විද්‍යාරම්භ කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා මුක්ති කතා මුක්ති ඥාන දර්ශන කතා කල්යාණ මිත්‍රයාට යොමු වීම කියන කාරණාව එක්ක කෙලෙස් ගෙවෙන්නා වූ කෙලෙස් ගෙවෙන තමන්ට තනක් කරන මේ කෙලෙස් කෙවන මෙන්න මේ අල්පේච්ඡාදී කතාවන් නිතර ලබන කෙනෙක් බාටපත්. එතකොට එහෙනම් බලන්න කල්යාණ මිත්‍රයාට යමු නොවුන නිසා තමයි හික්මීම නැත්තේ රස කතාව නිතර උපකාර නැත්තේ. එතකොට මේ සියල්ලක්ම කල්යාණ මිත්‍රයාට නැමිච්ච බවත් එක තියෙනවනම් ඒ සියල්ලක්ම ඉස්මතු වෙලා එනවා. ඊළඟට කල්යාණ මිත්‍රස්සේ තම් බික්කවේ බික්කනෝ පාටිකංකං කල්යාණ සහායස කල්යාණ සම්පවං කස්සාරද්ද විරියස් විහෙරති. ආරද්ධ විරිය පටන්ගත් වීරය කල්යාණ මිත්‍රයාගේ උනන්දු කිරිල්ල උත්සාහ කිරිල්ල කෙලෙස් එක්ක ඉන්න බවකට නිගා කිරිල්ල එයි නික්ම වෙන කර්ම කීම මෙන්න මේ කාරණාත් එක්කම කරෙන්නේ පටන්ගත් වීර්යය ඉස්මතු වෙනවා කල්යාණ මිත්‍රයාට යොමු වීම නිසා වීර්යය ඉස්මතු වෙනවා ඊළඟ කාරණාව කල්යාණ මිත්‍රයාට යොමු වීම නිසා පංච පාස්කන්ධයේ උදේවයි උද්‍යත්තකාමී ප්‍රඥාදී ඒක කොච්චර සාධාරණද යොමු වීම කියන කාරණාව එක්ක läග ගැනීමක් කියන කාරණාව සිදු නොවි ඊතර වීමේ දර්ශනය තියෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයාට යොමු වීමත් එක්ක හරියටම යොමු වීමේ කෘත්‍ය තහත්වාදී සිදුවීම කියලා කියන්නේ නෑ. Tamanට කොට වෙච්ච රාමුවක කිසිදු කාරණාවක් එක්ක läග ගන්නා නැතිකම මෙන්න මේ කාරණා ඇතුළෙන් එයාගේ ජීවිතේ කොච්චර සුන්දරද බලන්නකෝ. කල්යාණ මිත්‍රත්වයට යොමු වෙච්ච බවක් කියනනම් Tamanට ආවේනිකව ස්වාධීනත්වයක සාධාරණ කාරණා ඔස්සේ ඇගෙන පදිච්චිලා ඉන්න නැතිකමත් එක්ක ඒ යොමු වීමත් එක්ක කල්යාණ මිත්‍රයා කියන කාරණාව එක හික්මිනකොට නිතර රස කතා අනුග්‍රහ ලැබෙනකොට වීර්ය කරන්න ආරම්භ කරන තැනදී ඒ යෙදෙන යෙදීමේ කෘත්‍යත්වයේ පංචපාස්කන්ධයේ උදේවයි දකින කාරණාව මෙන්න මෙහෙම කෙනෙක් මේ විදියට වාසය කරන කෙනෙක් තේන චේනච පන භික්කවේ භික්ඛුනා ඉමේසු පංචසු ධම්මේසු පතිත්තාය ඔය කරුණු පහ තුල පිහිටලා ඔය කරුණු පහ තුල පිහිටලා සත්තාරෝ ධම්මා උත්තරින් භාවයටම්මා කරුණු හතරක් තව දියුණු කරන්න කියලා භාවිතා කරන්න කියලා. අද මේ කාරණා පහේ පිහිටන්න නැතුව ඒ කරුණු භාවිතා කරන්න ළඟලනවා. මෙන්න මේ කාරණා පහේ පිහිටියාම තමයි නිවැරදිව මේ කරුණු භාවිතා කරන්න පුළුවන්. මොකද්ද? අසුභා භාවේතබ්බා රාගස පහනාය. දැන් අපි මේ ඒටි විතර කතා කරන්නේ මුල කතා කරන්නේ නැතුව. දැන් මෙතන කියන්නේම දැන් ධර්මයක් හොයන කෙනෙක් ආවට පස්සේ කල්යාණ මිත්‍රයාට යොමු වෙච්ච තැනදී කල්යාණ මිත්‍රයා කියන විදිහ තමයි කරුණ කරන්න තියෙන්නේ. එතකොට අසුබේ භාවිතා කරන්න කියන රාගය ප්‍රහාණය. කුමක පිළිහිටලාද? අර කරුණු පහේ පිළිහිටලා. ඒ පහේ නොපිහිටා කරන කාරණාවේදී රාගය ප්‍රහාණය කියන කාරණාවත් කියන්නේ එකක් නෙමෙයි වෙන්නේ. මෙත්තා භාවයට අබ්බා ව්‍යාපාදස්ස පහනායි. මෛත්‍රිය භාවිතා කරන්න කියන ව්‍යාපාදේ දුරු කරන්න. දැන් ඇත්තටම මේ කාරණා වෙනම සමාපatti හැටියට යනවා අර කරුණු පහේ පිහිට යනවා. ආනාපානති භාවයට අබ්බා විතක්කූපච්ඡේදාය. ආනාපානති භාවිතා කරන්න කියනවා විතරකේ සංසිඳවන්න නැති කරන්නට. අනිච්ච සංඥා භාවයට අබ්බා අස්මිමාන සමුග්‍රහතාය. අනිච්ච සංඥාව භාවිතා කිරීමෙන් මොකද වෙන්නේ? අස්සිමානීය වෙවි කියන මෙනින ගතිය මඤ්ඤණාව යමක් බව මෙන්න මේ කාරණාව අස්සිමානීය වෙවි කියන කාරණාව සමුග්ඝාත වෙනවා දුරු වෙලා යනවා අනිත්‍ය සංඥිනව වික්කවේ වික්කරෝ අනත් සංඥාන් සන්තහාති අනිත්‍ය සංඥාවෙන් යුක්ත වූ ආට අනත් සංඥාව පිහිටනවා මොකද හේතුව එතකොට අර යමකට කිත්තු වෙන විදිහේ මම කියලා ලබා ගැනීමකට යන්නේ නැහැ. අනත් සංඤ්ඤය අස්මිමානං සමුග්ඝාතං පාපුණාති. අනාත්ම සංඥාවත් එක්ක අස්මිමානේ සම්පූර්ණයෙන්ම ඉක්මවනවා. විත්ත ධම්මේ විත්තේ ධම්මේ නිබ්බාණාති. විරුද හැමීම නිවෙනවා. මෙන්න මේකට ලස්සන කාරණාවක් අර ඛේමක සූත්‍රයේදී පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අස්මිමානේ ඉක්මවන්නේ පංච පාරස්කන්ධයේ උද්දේවයි දක්නකොට ඒ කියන්නේ අනිත්‍ය සංඥාන උද්දේවයි දැකීම කියන්නේ අනිත් සංඥාව භාවිතා වෙද්දී අනත් සංඥාව පිළිනනවා. එතකොට උදේවයි දකින්න තැනදී යමක් එක කොටු වෙලා අල්ල ගන්නවක් සිදුවන්නේ නැහැ. යමක් එක කොටු වෙලා අල්ල ගන්නවක් සිදුවන්නේ නැතිකමේ භාවිතා වෙනකොට මොකද වෙන්නේ? ඒව භාවිතා බහුලීකృత වෙනකොට අන ලැබ ගැනීමක් සිදු වෙන්නේ නැහැ. පිරිණි වෙනවා. එතකොට ඒ කාරණාව ඇත්තරම අස්විමී කියන කාරණාවට ඒ කේමක සූත්‍රයේ තියෙන උපමාව හරිය ලස්සනයි. ඒකේ පෙන්නනවා කිලිටු වෙච්ච ඇඳුමක් මොනවා හරි දාලා හොදනවා. එතකොට ඒ කාලේ හොදලා තිබිච්ච ඒවනේ අපිරිසුදු දෙයක් පිරිසිදු කරන්න ගොම මැටි ඕවනේ දාන්නේ. දැන් කියන අද වගේ සබන් නෙමෙයිනේ. එතකොට ඕවා දාලා පිරිසිදු කරාට පස්සේ මොකද වෙන්නේ? කුණු පැල්ලම අයින් වෙනවා. දැන් මේ මෙතනයි කුණු පැල්ලම තියෙන්නේ කියලා පෙන්වන්න බෑ. කුණු පැල්ලම ඉක්ම වෙලා. මේ මෙතනයි කුණු පැල්ලම තියෙන්නේ කියලා පෙන්වන්න බෑ. හැබැයි මේ මෙතනයි කියලා පෙන්වන්න බැරි ගඳක් තියෙනවා. මොනවද ඒ ගඳ? ගොම ගඳ, මැටි ගඳ තියෙනවා. ඒක බේම් මෙතන කියලා පෙන්වන්න බෑ. හැබැයි කුණු පැල්ලම බේම් මෙතන කියලා පෙන්වන්න පුළුවන්. ඊළඟට මොකද කරන්නේ? ඒ උපමාවෙන් පැහැදිලි කරනවා අර ඇඳුම සුවඳ කව් පෙට්ටියක දාලා වහලා තිබ්බට පස්සේ බේම් මෙතනයි කියලා පෙන්වන්න බැරි දුර්ගන්ධය ඉක්මන යනවා. දුර්ගන්ධය මෙතනයි කියලා පෙන්වන්න බෑ. අන්න ඒ වගේ කියනවා අස්තිමානීය දුර්විම කියන කාරණා. අස්විමානීය දුර වෙනවා අස්විමානීය කියලා කියන්නේ වෙමි කියලා කියන්නේ බේ මෙතනයි කියලා යමක් හා එකතු කරලා අල්ල ගැනීමක් නැහැ යමක් හා එකතු කරලා අල්ල ගැනීමක් කරන අත්ත බව ඒ අත්ත බව දුර වෙනවා මේ මෙතන කියලා පෙන්වන්න පුළුවන් කාරණා ඉක්ම වීමත් එක්ක හැබැයි අර දුර්ගන්ධය කියන එක මෙතනයි කියලා පෙන්වන්න බෑ සිද්ධියක් වෙනවා අන්න අස්විමානීය අන්නේ අස්විමානීය සමුග්ඝහත වෙනවා කියනවා අනත් සංඥාව භාවිතා වීමේදී එතකොට එනම් යමක් හා එක තුල අල්ලගන්නවක් සිදු වෙන්නේ නැහැ. එතකොට එනම් මේ කාරණා භාවිතා වෙන්නේ කොහොමද? අර කර්ම පහේ පිළිටන්න ඕනේ. ඒ කර්ම පහ තුල පිළිහිටියට පස්සේ මේ කර්ම භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ කාරණා පහේ ප්‍රධානම කාරණාව කල්යාණ මිත්‍රයාට යොමු වීම කියන කාරණාවක සිදු වෙන එක. එතකොට එහෙම වුණාට පස්සේ Tamanට ඕන විදිහට කටයුත්තක් වෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ යොමු වීමත් එක්ක සිදුවෙන්නේ. ඉතින් මෙන්න මේක සම්පූර්ණයෙන්ම අවබෝධයටපත් වෙන්න උපකාරක වන ධර්මයක්. ඇති කරගන්න හේතු වන පුරුදු කිරීම වලටපත් වෙනවා. එතකොට මේ පුරුදු කිරීම වල පහයි තියෙන්නේ. නමයක් නෙමෙයි පහයි. ඒ පහ පුරුදු කරන්නට ඕනේ. ඒ පහේ පිළිහිල්ලා අනිත් හතර භාවිතා කරන්නට ඕනේ. ඒ නිසා අර පහ පුරුදු කරන්න අපි නිතර උත්සාහ කරන්න ඕනේ කල්පනා කර කර. ඒ කියන්නේ පුරුදු කරනවා කියලා කියන්නේ කල්පනා කර කර කරන එක. නිකන් උදේ යන්නම් වාලේ නිකන් වැල මදුළු වගේ වැඩෙන එකක් නෙමෙයි තියෙන්නේ. අපි කල්පනා කර කර පුරුදු කරන එක. කල්පනා කර කර පුරුදු කරද්දී ඒක අපේ ජීවිතයේ අංගයක් වෙනවා. එයාට එතකොට තමන්ට ඕන විදිහට ක්‍රියාකාරකම් කරන්න ඉඩක් ඉන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ මේ નિરાයාසයෙන්ම නැමිලා තියෙනවා කල්යාණ මිත්‍රයා කියන කාරණාව ඕන සිද්ධියක් එක්ක. එතකොට යාගේ ජීවිතේ සම්පූර්ණයෙන් අර දැකීම, ඇසීම, ඒ සියල්ලකම ප්‍රියශීලී වෙනවා. ඒ ප්‍රියශීලී බවත් එක්ක මොකද වෙන්නේ? අර අසුර දිගට පවත්වන්න, ඒ අසුරත් එක්ක ධර්මයේමටම යොමු වෙන්න ඒක ගොඩාක් හේතු වාසනා හේතු කාරණා වෙනවා. ඒක තමයි සම්බෝධිපක්ඛයේ සූත්‍රය. මේක මොනවද ප්‍රශ්න කියනවා නම් අහන්න. පංච පාරමිතා ඊට පස්සේ මෛත්‍රියයි අසුබේ වඩනවා ඒක දැන් එතන තියෙන කාරණාව වෙනම පුරුදු කිරීම හතරක් තියෙනවා. දැන් අර පංචපාස්කන්ධයේ දෙවයි දකින්නවා කියන එක ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය ඊළඟට කෝසම්බී සූත්‍ර ආදි දේවල් වල පෙන්නුණානේ ජීවිතයේ ප්‍රායෝගිකව සිදුවෙන කාරණාවක් එක අනිතර පේන එකක් බව. එතකොට එහෙනම් අර කල්යාණ මිත්‍රයාට යොමු වීම කියන කාරණාව තහත්වාදී වෙනකොට Tamanට කොටු වෙච්ච රාමුවක යෙදෙන ස්වરૂපයක විදීමක හඳුනා ගැනීමක දැන ගැනීමක සකස් වීමක läගගෙන ඉන්න බවක් සිදු නොවීම කියන කෘත්‍යෙ සිදු වෙන්නේ ප්‍රායෝගිකව. ඒතර මෙන්න මේ වගේ ජීවිතයක් ඇති වුණාට පස්සේ දැන් එයාගේ ජීවිතේ වෙනම පුරුදු කිරීම. එයාගේ ජීවිතේ වෙනම පුරුදු කිරීම. දැන් අන්නේ වෙනම පුරුදු කිරීම කියන කාරණාව තමයි අර කරුණු හතරේ පහේ පිහිටියාට පස්සේ එහෙනම් අසුබේ වට දැන් අර බලන්නකො මේ මොකද්ද සූත්‍රය වංගීස වංගීස උදානී වංගී සංයුත්තේම තියෙනවා එක එක සූත්‍රයක තියෙනවා වංගී ස්වාමීන් වහන්සේ හරි සින්දු කියන්න දක්ෂ කෙනෙක් කවිකාරී. ඒ කියන්නේ කවි කියන්න දක්ෂයි මේ හිතවල කවි කියන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මහන වෙලා ඇත්තටම මේ මට මතක හැටියට ඒකේ පැහැදිලි කරන මුල් කාලෙම සෝතාපන්න වෙලක් තියෙනවා. පින්නපාත යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් පිටපත් කරනකොට රාගය තියෙනවා. එතකොට දැන් බලන්න දැන් අපි නම් රාගය තනහම අපි මොන කර උත්සාහ කරනවද ලබලන්නේ. ඒ වෙලේ කියනවා වංගී ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මාව රාගයෙන් පිච්චෙනවා. මට රාගය ප්‍රහාණය කරන්න මට උපකාර කරන්න කියලා ඉල්ලා බලන්න යොමු වීම කියන එක. අන්න ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අසුබේ වඩන ආකාරය ඊළඟට අනිමිත්‍ය වඩන ඒ ආකාර ධාතාවකින් ඒක උත්තර දෙනවා. එතකොට දැන් අර ඒ ඒ යොමු වීම කියන එක හරියම පුදුම සුන්දරත්වයක් තියෙනවා. තමගේ ජීවිතයේ කෙලෙසයක් කෙනකොට ඒක ලැජ්ජ වෙන්නේ කෙලෙසේ තියෙනවට. එතකොට අන්න දැන් අර යොමු වීමන්නේ තියෙන්නේ. දැන් ඊතරමත් ඒ රාගය ආවා සිහිය මධිකමත් එක්ක අන්න දැන් යොමු වීමක් ඇති වෙනවා. අර තමන්ට ඉන්න බවක් නැති බවක්. ස්වාමීනි මම මේකට මොකද්ද කරන්නේ? අන්න එතකොට තමන් නිර්ණයක් කළා කරනවට වඩා අර විදිහ භාවිත කියන්නේ අර පහේ පිළිලම් කරන්නේ. එතකොට අර කෙලස් ප්‍රහාණයට ඒක පුදුම උපකාරයක් තියෙනවා. යමු වීම නැතිතරදී මොකද වෙන්නේ? අපේම ඕන දෙයක් කරනවා, අපේම දේ අපි උපෝෂණය කරගන්නවා. එච්චරයි. අපි තවත් දෙයක් එක මනිනවා. එන යොමුවීමක් තියෙනකොට ඇත්තටම අර ඒ යොමුවීමත් එක්ක කෙලෙස් ප්‍රහාණය යථාර්ථවාදී නැත්නම් කෙලෙස් ප්‍රහාණය යථාර්ථවාදී වෙන්නේ ඒ යොමුවීමත් එක්ක දැනෙනවා වැඩි. දැන් විතරක ප්‍රහාණයට ආනාපානසතිය වඩන්න කියනවා. එතකොට ඒ ඒක දැන් අර යොමු වෙලා කරනකොට හරි දැනෙනවා වැඩිනේ කරන්නේ. එතකොට ප්‍රායෝගික සිදු වෙනවා. එතකොට දැන් ප්‍රමණ්ඩ කොට වෙච්ච රාමුක ඉන්න බවක් නැති යොමු වෙච්ච බවක් නම් තියෙන්නේ. අනිත්‍ය සංඥා වඩනවා කියන එක හපව ලොකුවට ඒ කාරණාව පිළිබඳව අටුවාටික අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකම භාවිතා කරන්න කියලා කියලා දෙනවා. සරසමිය සුරුදු කිරීම සහ සම්පූර්ණ එකම වේදන භාවිතා කිරීම කියන්නේ ඒක තමයි අත්නීති කියන කාර්යය. මේ දුරු වෙන්නේ අර පියවර වශයෙන් අසුබයි මෛත්‍රියම දෙයක් වෙන්නේ නැහැ. ඒක ඒ ඒ වෙලාවේදී අවස්ථාවේ අනුව තමයි. අපිට කියනවානේ රාගය ප්‍රහාණයට, ද්වේෂය ප්‍රහාණයට, විතරකේ ප්‍රහාණයට. එතකොට ඒ දෙන කාරණායි. ඒ පුරුදු කිරීම අවශ්‍ය දෙයක් එක්ක. අර ගන්න පහේ පිටින්නට ඕනේ. අරවා යෙදෙන විදිහත් එක්කයි පුරුදු කරන්න තියෙන්නේ. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ අර පහේ පිටිටලා. එහෙනම් ඒකට අනුකූලවමයි අර කරුණ ටික වෙන්නේ. අවුතුම්බරදු. ඒ කියන්නේ අර මනස් කියලා කියන්නේ. ඒ කියන්නේ සාසනීය මනස් කියන කාරණාව. දැන් අපි වත් පිළිවෙත් ඉගෙන ගත්තේ. වත් පිළිවෙත් අදාළ වෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් මේ ගොඩාක් තියෙනවනේ. දැන් සාමාන්‍ය කෙනෙකුගේ මනස් කියන එකට වඩා සෛද්ධාගේ ගතිය වැඩි. අන්නේ කාරණා ටික තමයි ආචාර්ය ප්‍රතිසම්පද. කරන්න කියන්නේ යන්නේ තමයි ඒකම තමයි කියන්නේ නායක සද්දා අනිමුච්චති කියන එකත් එක්ක මෙතන ඇවතුම් පැවතුම් කියන එක ආචාරශීලී වෙන්න කියන එක සෝචී දත කතාවෙන් විතර වශයෙන් දැනගන්න ඕන අන්තන මේ මහා සුණිතිම කරන්නේ මහා සුණිතිය තියෙනවා ඒක මහා සුණිත මහා සුණිත සූත්‍රය කාය විවේක, හිත විවේක, උප ඒ හැම විවේකයක්ම අදාළයි. අල්පේ සලකන්නේ තමයි සමාධිය. හ්ම්. කොහෙන් හරි ස්මුති. ඒක ඇත්තට මාන්‍යත්‍ය පිස්මසනවා කියනවා. මැනීම කියන කාරණාත්‍ය පිස්මසනවා. ඇත්තටම ගත්තාම මේ ප්‍රැක්ටිකලින් අපි ධර්මයට යම් යම් විදිහට වුණා මේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක දැනෙනවා වැඩි. දැන් දැන් මට උනත් ඇත්තටම මේ මම හරිම කැමති වෙන කෙනෙක් කියන විදිහට දැන් මම ගොඩක් අමතකයෙන් පොවන මහදේවල් අහන්නේ අර එක මම හරි කැමති මාව මෙහෙවනවට ඒ ඒක එනකොට අර අපට අපට සාධන සාධන කියලා හොයන්න දෙයක් නෙමෙයි එතකොට අර පුදුම විදිහට මේ Tamanට කොටුවේ ජොමක් එන්නේ නෑ මේ ජීවිතේ පහසු පහසු පුදුම පහසුවක් තියෙනවා අර කවුරු උපදෙස් දෙනවා නේද කරන්නේ ඒක ඊළඟට විශ්වාසයයි ආදරයයි ලිංගතුකම යොක්කමත් එක්ක මේ හැම එකම කියන්නත් පුළුවන් නේ. එතකොට අපට විඳවිල්ලක් නැහැ. පීඩාවක් නැහැ, අසහනයක් නැහැ. ඒ කියන්නේ අපි කරන්නේ වෙන කෙනෙක් ඕන විදිහට. අපේ දේත් අපි විඳවන්නේ අපිට එන කාරණා අපි විඳවන්නේත් නැහැ. අපි කරන්නේ වෙන කෙනෙක් කියන එහෙනම් පුරුදු වෙන අමාරු පුරුදු වෙන පස්සේ ඒක පාස්වර්ඩ් වෙන්නේ. ඔව් ඒක ඒක යොමු වෙන එක ලේසි එකක් නෙමෙයි. ඒක යොමු වෙනවා කියන එක තමයි මාර්ගයේ පළවෙනිම කාරණාව වෙන්නේ. එතකොට ඒක ඒක යොමු වෙනවා කියනකොට ඇත්තටම ජීවිතේ මේ ඒ කියන්නේ හැම වෙලෙම මතක් වෙන්නේ Taman තීරණ ගන්න එක නෙමෙයි. අහලා කරන්න වගේ නිකන් හරි නිකන් හරි හිතෙනවා. එන්න පොඩි දෙයක් එක්කන් Tamanට විඳවන්න අමාරුයි. සාධි සතුන් වලන්නේ ඒ මුලින්ම අහගෙන ඉන්නකොට සාමාන්‍ය දරෝකාරී තමයි මේක. එහෙම දෙන්නේ. හැබැයි මුල් කරුණ පහත් එක්ක බලද්දී කරවඩියක් නැහැ. ලොකු දැනගන්න. ඒ එහෙම වෙන්නේ කියලා නේද? කියන්නේ රාගයක එකම හ්ම්. ඒකෝනේ එහෙම තිරනකල ගාමියන් මේ කලින්ම කරන්නේ මුල් කරුණ පහත් එක්ක මම මේක තියෙන්නේ එතකොට අපිට නමුත් යුදෙනදී බලන්නේ කියලා දෙන්නත් ඕනේ කියන්නේ එතරම් මුල් කරුණු පහ කාරණාව තමයි බෝධිපක්ඛයේ කරුණු පහ. එතකොට මේ පහ යෙදෙනවනම් ඇත්තටම භාවිතා කරන්නේ බාහිරින් ඇහෙන එකක් නේ. එතකොට එහෙනම් දැන් මම අර උදාහරණයක් කිව්වේ ඒකයි අර ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ වම්බික සන්නාස යනකොට රාගෙන් පිච්චෙනවා කියලා. රාගෙන් පිච්චෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රහාණය කරන්න ගලන කෙනෙකුට ඒක එනකොට වඩයක්. ඒකයි පිච්චෙනවා කියන්නේ. නැතෝ මේ ගණිකාවක් සල්ලාලෙක් වගේ ඉන්නවා කියන එක නෙමෙයි. එතකොට අන්න ඒ වගේ පුංචි දෙයක් ආවත් අර ඒක දැන්නකොට මොකද වෙන්නේ? අර ඒක කියනකොට අන්න ඒකට ඒක පිළිගන්න මේ කරන්න කියන්නේ. ඒකට ඒ පැත්තෙන් හම්බෙන උත්තරය. එයාගේ ජීවත් වෙන විදිහ. ලෝකේ කෙනෙක්ට කාගේ විදේශයකට ගන්න පුළුවන් සාමාන්‍ය මොකෝ මොකුත් නැතුව කියන ධර්මයේ කියලා ගන්නවා කියන තොරව එහෙම නැතුව දැන් මෙතන අපිට එහෙම ගන්න වෙනවා නේද මුල් කරුණු පහක් කියලා ඉවර වෙලා නම් ඕල් කියන්නේ. සත්‍යයේ රාගයේ සැබෑ ඉතිවක් කියලා. ඒක තරව තරම් විතර තරම් විතර. අන්තිම භවිතාවේදී ඒක. ඒක ඒකත් එක්ක තමයි මේ මුල් කරුණු පහත් එක්ක කියන්නේ වඩංග තියෙන්නේ නමුත් එයාට එතන රාගයේ ප්‍රශ්නයක් වෙන්නත් ඕන. රාගයේ ප්‍රශ්නය වෙන්න ඕනේ. අපේ දේහයේ ප්‍රශ්නය වෙන්න ඕනේ. විතක් විචාර කරන්නේ. එහෙම වඩ පුළුවන් නේද? දැන් අපි ලෝකෙන් ලෝකෙ ඉඳගෙන කෙනෙක් හා බැලිච්ච ඔය ඔය ඔය ටික කතා කරන්නේ විතක් විචාරයි. අතුබේ කාලයේ විශේෂයෙන් දෙවියන් නැතුවනේ ඒක ඉන්න හින්දා කිව්වට ඒක නිකන් ජීවිතයක් නැන්නේ මාර්ගයේ ඉන්නවනම් කතා කරන්න ඕනේ මාර්ගයේ ඉන්නවනම් කතා කරන්න ඕනේ නම් අර අර කිතර පංගී සායනාසිත එතනදී විවිධ කාරණා ගහනවා එතකොට යොමු වෙච්ච තැනදී දැන් පළවෙනි කාරණා යොමු වීම තියෙනවා නම් යොමු වෙච්ච තැනදී ප්‍රශ්නේ තමන් විඳවන්නේ නැහැ. අන්න එතකොට දැන් පුජ්‍යලේ නැති වෙලා දැන් මේක බෝධිපාක්ෂිය ධර්මයක් මිස බෝධිය නෙමෙයිනේ. දැන් බෝධියේ කතාව එක සම්පූර්ණයෙන් සාධාරණ. ඒකට මාර්ගයයි බෝධියයි කියන කතාව. ඒ බෝධියට පාක්ෂික ධර්මනේ. එහෙනම් පුජ්‍යලයක් නැහැ නෙමෙයිනේ. එතකොට එහෙනම් අන්න ඒකේන ඒකද දැන් හිතමුකෝ සෝතාපන්න කෙනෙක් වුණා. තමන්ගේ ජීවත් වීමක් තියෙනවනේ. හැබැයි තමන්ගේ ජීවත් වීම එමුවත් එක්ක. දැන් අන්න තමන්ගේ ජීවත් වීමේදී එන කාරණා තියෙනවා. පුජ්‍යලයට. අන්න එතකොට ඒ කරුණ තමන් විඳවන්නේ. අන්න එතකොට අර අර අර අර තැනට යොමු වෙච්ච බව නිසා අන්න එතන ඉදිරිපත් වෙනවා. ඒ වගේ කතා කරනවා නම් සාමාන්‍ය කෙනෙක් කලන ගන්න ගන්න මුල් කරුණු පහයි ඉවත් එක බලන් ඉන්නේ යම් පමණකට හුරුදන්නේ කියනවා කොහොමද හුරු නොකරන කෙනෙකුට බෑ දැන් අර දැන් හේමක සූත්‍රය ගත්තොත් ඒකේ ලක්ෂණ කරුණු ටිකක් කියනවා අර දැන් ඒ භික්ෂුන් වහන්සේලාට තේර භික්ෂුන් වහන්සේලාට ධර්මයේ පිළිබඳව පූර්ණ නිරවුල් භාවයක් නැත්තම් මාර්ගයට යොමු වෙච්ච බවක් තිබිලා නැහැ කේමක සූත් භික්ෂුවකින් අහන ප්‍රශ්නත් එක්කත්තා. එතකොට අර කේමක භික්ෂුවට යොමු වෙච්ච කාරණාවේදී කියන විදිය කේමක භික්ෂුවට යොමු වෙච්ච අවස්ථේ කර ඔක්කොම රහත් වෙනවා. ඒ හැර හැරනමක් රහත් වෙනවා කියන භික්ෂුන් වහන්සේලා. ඒකට 69ක්ම රහත් වෙන්නේ අර මූලික තැන ඉඳලම පළවෙනි කාරණාව හරියට තිබිච්ච නිසා. ඉමසීමකින් යුක්තව ඒ කාරණාව තිබුණා. එතකොට ඒ ආයත ඒ ආයත කියනවා පංච පාස්කන්ධය කියන කාරණාව කෙරෙහි අයමහමස්මීති කියන සමනපස්සනාව නැහැ කියනවා. මේ මම මේ කියන සමනපස්සනාව නැහැ කියනවා. ඒකෙන් ඒ ඒ කට්ටිය ධර්මයට යොමු කිවිද නෙමෙයි ඒ වගේම කියන අස්මිති කියන කාරණාව නැහැ කියලා. හැබැයි ওই කරුණු ටික කියනකොට යාම යමුත් වෙනවා. ඒ කාරණාව එක්ක. එතකොට එහෙනම් ඉන්න කෙනෙකුට කතා කරන ටිකක්. ඉන්න කෙනෙකුට කතා කරන්න වෙනවා. නැත්තම් දැන් සම්පූර්ණ ප්‍රතිපදාව විතරක් ප්‍රායෝගිකව නම් අපට ඒ ඒ කාරණාව එක්ක දෙපැත්තක් දෙන්නේ කියලා කතා කරන්න බැරි වෙනවා. එතකොට එහෙම සිදු වෙනකොට ඇත්තටම දැන් අපට වින් වශයෙන් දෙන්නේ දෙන්නේ ගත්තාම කල්යාණ මිත්‍රයා සහ කල්යාණ මිත්‍රත්වයේ මුවිච්ච කෙනා කියන දෙන්නේ ගත්තාම ලෝකේ මට්ටමින් දෙන්නට ස්වාධීන අදහස් තියෙනවා. එතකොට හරියට මුවිච්ච සඳ ස්වාධීන අදහස් ඇති ඔන්න ඔය කාරණාව එක්ක තමයි මෙහෙවට මා ධාතු කියන කාරණාව එක එක භාවයක් බවට පත් වෙන්නේ මේ සාරිපුත්‍ර සානාතික උපප්‍රඥාවන්තය මුලල් සානාතික උපමිද්දි බලලාවේ අර විදිහට දෙන්නේ බවටපත් වෙන්නේ. එතකොට මොන විදිහ කතා කරත් හැකියාව වෙනසක් වෙන්න පුළුවන් පටිභානේ. හැබැයි යාළුවගේ ගෝචරත්වය ගත්තාම එකම විදිහයි. අර අපෝදේ මේ නාගේ දෙකේ ඒ කියනවා දැන් ඇත්තටම කියේ උත්තර නිසා වෙනවා මිසක් නෑ මුල් මුල් පහ මෙහෙමයි. කෙනෙක් හැටියට ගත්තහම ලෝකේ කරුණිය කියන්න ඕනේ. හැබැයි මුල් පහේ පිහිටියා කියවට පස්සේ මෙහෙවන තැනදී තමන් දැන් අපි ගත්තොත් තමන්ට ආවේනිකත්වය ඉන්නේ නැත්නම් මෙහෙවන තැනදී කල්යාණ මිත්‍රයෙක් කියලා දෙන කාරණාව තියෙන දැන් අපට අසුබේ කියනකොට මතක් වෙන දේ තමයි කුණුප කොටස් ටික. එහෙම නෙමෙයි. සුබ වශයෙන් යමක් ගත්තද ගන්න භාවයේ ඉක්මවීමනේ අසුබය කියන්නේ. එහෙනම් ඒකට මොනවා හරි ක්‍රමයක් කියවනම් අන්න ඒක අසුබය. මේ ටිකම තමයි තියෙන්නේ මේ ගිය සූත්‍රය. මේ කරුණ ටිකමයි තියෙන්නේ.